පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා විරමණී සික්ඛාපදං සමාදිය. නච්ච ගීත වාදිත විසුක දසනා විරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණත්තානා විරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා විරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැන් මම දස සීලය සජ්ජායනා කළා. මම දස සීල් රකින්නවා ඒක මම දන්නවා. තව කෙනෙක් දැනගන්නේ කොහොමද? සිතම වැඩි මාසේ කිසිම කෙනෙකුට ඉන්සා කරන්නේ නැහැ. පානාති පාතා සීලේ තියෙන උන්නා කියලා. අවසරයක් නැතුව අල්ලන්නේ නැහැ. බුද්ධිමත් චරිතයක් නේ. ඇයි මේක පිළිගන්න ඕන අනේ හාමුදුරනේ. අදින්නා දන බබලනෝනේ වහන්සේගේ. කවුද කාන්තාවද? තව කවුරු තරුණ කෙනෙක් එක්කද ඇවිල්ලා නම් වෙන්නේ? නෑනේ තනි ආ එනන් එන්න එපාවත්. ස්වාමීනි අම්මා ඇවිල්ලා තිනවා. තෙරුවන් සරණයි සුවපත් වේවා. ඒ වචන අතර මම කිව්වා කියන්න. පස්වෙනි පස්වෙනි වචනට අවසර නැහැ. පුදුම බ්‍රහ්මචර්යාවක් නේ. මා ශ්‍රේෂ්ඨ උත්තමයෙක් නේ. ස්වාමීනි වෙලාව කීයද? 12යි 5යි. ආ එනන් අවසර නැහැ සාමාන්‍ය කෙනෙකුට දෙන්න. ඔබ වහන්සේ පිළිගන්න ඒට උදේට කැමති නම් දෙන්න නැත්නම් ඔබ වහන්සේ ඕන එකක් කරගන්න. විකාලේ බබලෙනවනේ. එහෙනම් මේ දස සීලය සජ්ජායනා කරපු පඩියට දස සිල් පීතලක් නැල්ලු. මම රැක්කයි කියලා කිව්වට රැකලත් නැල්ලු. මේ සිල් කියන එක මේ ලෝකේ හැම ගුණයක්ම එළියට පේනව අඩුයිලු. හැබැයි ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ දස සීල එළියට පේනවා. ඈත ඉඳලා එනකොටම මම සමහරලාට අපේ සායනාසට කියන අර එන ආම්දුරන් නියපොත්තේවත් මානගමනයි කියලා. එහෙම කියලා තියෙනවා නේද ආම්දුරන්? නියපොත්තේවත් මානකම නැහැ. උන්වහන්සේ අදමයි දැක්කේ මේ දැන් දැක්කේ. කතා කරලා බලනකොට හරියටම හරි. නියපොත්තේ නෙමෙයි. නියපොත්තේ අග්ගිසෙත් මානකම නැහැ. එච්චර අසම්මතයි. ආම්දුරමක් හොයාගෙන ආවනේ මම. මොකද ආමර රුපියල් 2000ක් මගේ ණයට අරගෙන මේ දෙන්නතෝ පැනලා කියන්නේ දත් කැඩෙන්න ගාන්න මේ හොයාගෙන ආවේ. දන්නවා දන්නේ හාමුදුරුවෝ කියලා විස්තර කරනවා. එතකොට තමයි දැනගත්තේ දසසිල් තියා සිල් ගෑවිලාවත් නෑ. එතකොට කොහොමද අපි මීටර 500ක් දුර ඉඳලා නියපොත්තේවත් මානකම නැහැ කියලා කිව්වේ. ඒ අවිදගෙන ආපු විදිය, ඒ කලබල, ඒ මල්ල එල්ලෙන විදිය, සිවුර පොරවගෙන විදිය. එක කොන කරේ, එක කොන මේ පරිමඩල තියා මොකවත්ම නැහැ. අටපට්ටම්වත් නැහැ. පරිමඩල කියන්නේ රවුමක්නේ. රවුම තියා හටපට්ටම් තියනවනේ ඒත් කමන්නේ. එහෙමවත් නෑ. කටපුරා බුලත් ළඟ ඉන්න කෙනා ටික කතා කර කෑ ගගා එන්නේ අතපය විසි කරගෙන එන්නේ. ගස් ගල් වලට පයින් ගාගෙන. කොහොමද අපි තීරණය කළේ? නියපොත්තේවත් මානකම නෑ. මානකම අඳුනගන්නේ එතකොට නියපොත්තේ නෑ කියන එක අපි අඳුනගත්තේ මොනවලින්ද මානකම? සංවරය තුලින්. සංවරය අඳුනගන්නේ සීලය තුලින්. එහෙනම් යමෙක් සිල් රකින්නවා නම් එයාගින් සංවරයක් නිර්මාණය වෙනවා. ගොඩාක් කලා හිටගෙන ඉන්නවා. ආයස්මත් මොකද? ස්වාමිනී ඔබ වහන්සේට කතා කරන්න වැඩි. කාරණේ ස්වාමිනී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර වෙලා හිටියේ නෑ ඔබ වහන්සේ අමදිනවා. අමදිනකොට ඔබ වහන්සේට බාධාවක් වෙයි කියලා. ඒ ඒ රාජකාරි ඉවර වෙනකම් ඒ වැඩේ නිමා වෙනකම් මම බලනවා. මේ මෙච්චර සම්ම ටක්කලා ආතනයක් බලනවා. වැඩින් ආයස්මත් ඊළඟට ගිලම්පස එකක් උත් අදලා දෙනවා. මොකද ආශ්මතුන් ප්‍රශ්නේ? ඇයි ඒ ඒ එච්චර බගපත් උනේ උන්වහන්සේ? එච්චර පෑදුනේ. මේ සංවර අදින්නා දාන වේරමණී. මේක නච්ච ගීත වාදිත වචන ඒවා මොකවත් නැහැ. කයින් නෑ අතපස මොකවත් කරන්නේ නෑ ළඟ තියෙන එකක් නිකන් තට්ටු කරලා උනාසේ අපේ අවධානය යොමු කරන්නේ ඉන්න කිසිම શબ્දයක් නෑ හිංසා කරන්න පානාතිපත නියමෙටම සිල් තියෙනවා බොහොම සාවධාන සමන් යොමු කරන උන්වහන්සේ අපේ ප්‍රශ්නේ මොකද්ද? බොහොම අනුකම්පාවෙන් තාත්තා කෙනෙක් දරුවෙට උපදෙස් දෙනවා වගේ. උන්ටට පැහැදිලි කරනවා විනයානුකූලව, ධර්මානුකූලව. ඇයි? ඇයි උන්වහන්සේ මාවේ? දැන් නෙදක්කේ. මානකම පේනවා. මානකම පේනවා කියන්නේ සීලය එයාට පිළිලා. ඒ උපාසකට පෙනිලා, ඒ ලොකු ආම්බරන්ට පෙනිලා, ඒ විනයාචාර්යයන් වහන්සේට පෙනිලා, ඒ උපාධ්‍යායන් වහන්සේට පෙනිලා, පෙනිලා. සීල් පේනවලු. අනිත් එකක්වත් පේන්නල සිල් පේනවා. ඒ හින්දා අපි නිතරම පරිස්සම් වෙන්න ඕනේ මගේ සීලය කොච්චර මං හංගලා තියාගෙන හිටියද ඒක එළියට පේනවා. සමහර කට්ටිය හරි අසම්මරයි. උපාසක දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා ඉතින් ලොකු සාරණාසම අරින් ලොකු සාරණාසෙ. හරි අසම්මරයි නේද? අම්බෙන්න ඕනේද? ඔව් අම්බෙන්න ඕනේ. උනාසාර කලබලයි පේන්නද? කලබලයි මේ අම්බෙන්න ඕනේද? ඔව් අම්බෙන්න ඕනේ. රාන්දුර බලල මොනවා කිව්වද මේ මිනිස්සු අපාය දෙන්නම නැන්නේ. බලන්න ගුණාස යන වේගෙ නිකන් අතපය ආවත් කමන්නේ නාවත් කමන්නේ. එච්චර මේ අසම්මුර යන අම්බෙන්න ඕනේද? ඔව් අම්බෙන්න ඕනේ. ඇයි දන්නේ? උන්වහන්සේ කොයි විදිහට ඇසුරුණාද? ඒ හැම දේ තුළම උන්වහන්සේ සංවරය පේනවා. උන්වහන්සේට බැරිලු උන්වහන්සේගේ සංවරය නැතුව ඇතිරෙන්නේ. අයියෙන් යනකොට බලන්න උන්වහන්සේගේ ගමනේ කකුල් දෙක අතරේ ඉඩ බලන්නක වෙනසක් වෙන්නේ නැහනේ. හරියට මැනලා තියෙන 100ෙන් යන්නේ. වේගය වැඩි වුණාට ඒ වේගය තුල සතිය සංවරය අපට පේනවා. උන්වහන්සේ සංවර කෙනෙක්. උන්වහන්සේ කොච්චර මේව කරවත් අපි රැවටෙන්නේ නැහැ. උන්වහන්සේ සංවර කෙනෙක්. සිකිසිම සීලයක් පුදුම සීලයක් තියෙන්නේ. කොහොමද ඒක දැක්කේ? මම සිල්වත් වෙලා මම දුස්සීල් වගේ අසුරුණාට බැරිලු ඒ සීලය අංගන්න. ඒත් ඒක පේනවලු. කොච්චර දුස්සීල වෙලා සිල්වත් විදිහට ඇසුරුණා කොච්චර සිල් පෙන්නුවත් එයා දන්නවලු මේ කණන් කට්ටයා කිසිම සීලයක් නැහැ මෙයා රඟපාන එක පේනවලු එහෙනම් සිල් කියන එක අංගගෙන ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක පේනවා ලයිට් එකක් වගේලු ලාම්පුවක් වගේ පත්තු කරපු ගම මොකද වෙන්නේ කන්ද උඩ ලාම්පුව පත්තු කරනවා ගමේ ඉන්න මිනිස්සු දන්න උඩ මනසෙක් ඉන්නවා කියලා අංගන ඒ වගේ ලුසිල් කියන එක කරවලේ පත්තු කරන ලාම්පුව වගේලු හැමෝටම පේනවලු ඒක. එහෙනම් මම මගේ සීලය පිළිබඳව මොනවද කරන්න ඕනේ? අනිත් අයට පේනවනේ. එහෙනම් ඒ පේන සීලය නිවැරදි කරගන්න ඕනේ. සංවරය තුල, ඉක්මීම තුල, නියතමානිකම තුල, යටාත්පාත්කම තුල, කීකරුකම තුල අර සීලයේ ගෞරවය මම රකින්න ඕනේ. නැත්තම් මහණෙක් ඉන්නවා සීලයක් නැහැ. මානෙක් ඉන්න ඕනේ සීලයක් සමග. එතකොටලු ඒ මාන ලක්ෂණ මගේ සීලය මට වඩා අනිත් අයට පේනවා. එහෙනම් අනිත් අයට මාව පේන්නේ මගේ සීලෙනේ පේන්නේ. එහෙනම් ඒ ගැන මම පරිස්සම් වෙන්න ඕනේ. සීයෙන් ඉන්න අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. අවදියෙන් ඉන්න ඕනේ. නිතර මේ ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනේ. මගේ සීලය පේනවා. මිනිස්සු අපාදින්නේ මට නෙමෙයි. මගේ සීලයට. පොඩ්ඩයි සිල් තින්න වැඩක් නැහැ අපාදිනවා. කිසිම සීලයක් රකින්න අපාදිනවා. උන්වහන්සේගේ සිල් මේ වැඩක් නැහැ නිතරම සිල් ගන්න වැඩක්ම නැහැ මොකවත් නැහැ නේ උන්වහන්සේ අපාදිනවා සිල් අඳුරන්නේවත් නැහැ වගේ මේ චරිතේ නම් අපාදිනවා බොරුවට උන්වහන්සේ මානකම කරන්නේ කිසිම සංවර සීල මොකවත් අපාදිනවා එහෙනම් මිනිස්සු අපාදින්නේ මට නෙමෙයි මං රකින්න සීලයට මිනිස්සු පෑදෙන්නේ මට නෙමෙයි මා තුල පවතින සීලයට මට නෙමෙයි මගේ සීලයටයි මිනිස්සු පෑදුනේ. බුදුහාමුදුරන්ට පෑදුනේ බුදුහාමුදුර සුදුවට ඉන්න නිසාද? බුදුහාමුදුර පේසල් කරලා ලිප්ටික් ගාලා ලස්සනට ඉන්නවා. ඒකටද පෑදුනේ නැහැ. බුදුහාමුදුරන්ට කිසිම කෙනෙක් පෑදුන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරපු ධර්මයට උන්වහන්සේගේ සීලයටයි පෑදුනේ. මොනවා කර මානෙන්නේ කියන්න එපා. මිනිස්සු බැනපුවාද? ප්‍රශ්න නැහැ. ඔයගොල්ලෝ සම්මර වෙන්න. ස්වාමීනි භාග්‍යවතුන්සේ පිණ්ඩපාතේ දෙන්නේ නැහැ. කමක් නැහැ. ප්‍රශ්න නැහැ. ඒ මිනිස්සුන්ට මොකුත් කියන්නේ. සිංගමන් දෙන එක ඒගොල්ලන්ගේ කැමැත්ත. පින්ඩ පාතේ දෙනවද නැද්ද? ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. ඒවට මොකද දොස් කියන්න එපා. ඒ ගුණවලටලු අදටත් මිනිස්සු පෑදෙන්නේ. තථාගතයන් වහන්සේ අපි දැකලා නැහැ. උන්වහන්සේ ස්පර්ශ කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරලා නැහැ. නමුත් අපේ ශ්‍රද්ධාව ජීවිතේ පුදනවා අපි උන්වහන්සේ වෙනුවෙන්. එච්චර ශ්‍රද්ධාව කාලේ උන්වහන්සේගේ ಗುಣ තථාගතයන් වහන්සේ ගුණවලට ඒ සීලයටයි අපි පෑදුනේ. එහෙනම් අද වර්තමානයේ යම් කිසි කෙනෙක් මට පෑදෙනවා නම් ඒක ඇත්තටම මට නෙමෙයි මගේ සීලයට පෑදෙන්නේ. සිල්වත් නම් මිනිසු ජීවිතේ පුදනවා. දුස්සීල නම් පොළු වලින් ගාලා එලවන්නේ. කරඬුව තිනවා පන්සල තිනවා ආම්බුරණ පන්නලා. එන මේ හැමදේටම සීලයයි මුල. ඒ නිසා සීලය බොහොම පරිස්සමෙන් අපි ඒක කටයුතු කරන්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. පිළිපදින්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. සීලයට අනුව ජීවත් වෙන්න ඕනේ. ඇසිරෙන්න ඕනේ. ගනුදෙනු කරන්න ඕනේ. කටයුතු කරන්න ඕනේ. සීලයට අනුව හිතන්න ඕනේ. සීලයට අනුව දකින්න ඕනේ. සීලයට අනුව කතා කරන්න ඕනේ. සීලයට අනුවලු හැම ක්‍රියාවලියක්ම අපේ තියෙන්න ඕනේ. ගොඩාක් වැදගත් කාරණාවක් අපේ මාන ජීවිතය තුළ. මානකම එකපාරටම දෙනවා. සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකන්නත්තායි මං කාසාවන් දෙත්තා කිව්වම කාසාව දෙනවා. මානකම දුන්නා. හැබැයි මානකම සම්පූර්ණ වුණාද නැහැ. සාමනීර දසසික්ෂා පදය පිළිටෙව්වට පස්සේ මේ මානකම සම්පූර්ණ වෙන්නේ. එහෙනම් ඒ දසසික්ෂා පදේ මා තුල නැත්තම් පිළිපදේ නැත්නම් මානකම දැන් මොකද උනේ? අඩපණ වුණා. අසම්පූර්ණ වුණා. කඩතොළු වුණා. ඕම් ප්‍රශ්නේ. චීවරේ දුන්නකම දසසිල් ගන්නකම මානකම සම්පූර්ණ නැත්නම් දෙකම ගත්තට පස්සේ සම්පූර්ණ වෙච්ච මානකම සීලේ කඩතොළු වෙච්ච ගමන් මානකම දැන් කඩතොළු වුණාද නැද්ද? එහෙනම් මගේ සීලය මගේ මානකම පවා කඩතොළු කරන්න paludu කරන්න බල බලය තියෙනවා බල සම්පන්න ඉච්ඡර බලය සම්පන්න. එහෙනම් ඒ වගේ දෙයක් බොහොම සියුම් ලෙස පරිස්සමින් රකබලා ගන්න පුංචි අතදරුවෙක් අතේ තියාගෙන අත ඇරුණ දරුවා මලා අතරිය ගම් බිම වැටෙනම ගල්වල වැදලා දරුවා මලා බොහොම පරිස්සමෙන් නිතරම රකගෙන ඉන්නේ ඔඩොක්කුවේ තියාගෙන ඉන්නේ කිසිම තැනක නිකන් තියන්න පොඩි ළමයින්ට දෙන්නේ නැහැ පොඩි දරුවෙක් අත් දරුවෙක් දෙන්නේ නැහැ බිම දැම්මොත් ඒ වගේලු සීලය අම්මා කෙනෙක් ඉපදිච්ච දරුවා පරිස්සම් කරනවා වගේලු සාමාන්‍ය කෙනෙක් උපසම්පදා කෙනෙක් තමන්ගේ සීලය පරිස්සම් කළ යුත්තේ. මව්වරු 10ක් එකතු වෙලා එක දරුවෙක් පරිස්සම් කෙරුවොත් කොපමණ පරිස්සම් වෙනවලු ඒ මොළු සතර පරාජිකාව පරිස්සම් කළ යුත්තේ කඩතල වුණොත් මම නෙමේ කඩතල වෙන්නේ සාසනය උපසම්පද හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් හරි අඩු වුණොත් තුන් දෙනෙක් වුණොත් සාසනය ඉවරයි ශාසනය වරයි. න ශාසනය රැකෙන්නේ අන්තිම උපසම්පදා අතර දෙනා වෙනකම්. එන උපසම්පදාව මව්වරු 10ක් එක දරුවෙක් ආරක්ෂා කරනවා වගේ සතර පරාජිකව ආරක්ෂා කරන්නේ. රකින්න බැරි නම් ජීවිතේ පිදුවත් පවු නැහැ. ඊට වඩා ඒ කියන ප්‍රාතිමෝක්ෂයේ වටිනවා. පරාජිකා වටින මානකමෙන් පරාජය වුණාම වැඩක් නැහැ ඒ ජීවිතේ. මානකම ඒ තරම් පරිස්සම් කරන්න ඒක ගොඩාක් වැදගත් දෙයක්. සීලේ වැදගත්කම දැන් තේරුණාද? හොඳයි. හොඳට තේරුම් ගන්න යඩපාඩු හදන්න. මේ භවයේ අපි ඔක්කොම පිරිනිවන් පාන්න ඕනේ. කිසිම හේතුවක් නිසා නැවත ඉපදෙන්න බෑ. එහෙම ඉපදුනොත් ඒක අපේ ලොකු දුර්වලකමක්. ලොකු දුර්වලකමක්. ඒක මම එලා දකිනවා ඒ දුර්වලකම. මම සතුටු වෙන්නේ නැහැ ගුරුවරයෙක් වශයෙන්. ඒකාන්ත වශයෙන්ම පිරිනවම් පාන්න ඕනේ. ඒකට අවශ්‍ය පරිසරය හදන්න. හැම මොහොතේම තමන්ගේ අඩුපාඩු දුර්වලකම් එලා දකින්න ප්‍රතික්ෂේප කරන්න ඒවට කැමති වෙන්න එපා ප්‍රිය වෙන්න එපා ඒවා නඩත්තු කරන්න එපා නිතරම සංවර වෙන්න වචන අඩුවෙන් කතා කරන්න සිනාව ප්‍රශ්නයක් නෑ අසංවරව දිනා වෙන්න එපා ඒක මානකමට ගැලපෙන්නේ අනවශ්‍ය දේවල් කතා කිරීමෙන් වළකින්න කලබලේ සංවර කරගන්න හිතලා තේරුම් අරගෙන කටයුතු කරන්න. වචනක් කියන්න කලින් දෙපාරක් හිතලා බලන්න. වැඩිපුර උදකලා වෙන්න, විවේක වෙන්න, නිෂ්කලංක වෙන්න. මේවා තමයි මානෙක් තුල තිබෙන ගුණ ගුණධර්ම. මේ ගුණධර්ම නැත්තම් මානකම කොහොමද සම්පූර්ණ වෙන්නේ? මාව දකින්නකොට මිනිසුන්ට මානෙක් කියලා පේන්න ඕනේ. අනේ කොයිදෝ වෙන රත්යාදුකාරයෙක් මේ සිවුරක් දාගෙන එහෙම පේනවා කියන මගේ මානකම කොච්චර දුර්වලද? මාව දැක්කාම සම්පූර්ණ සාසනය පැවිද්දා ඒගොල්ලන්ට පේන්න ඕනේ. අසූමා ශ්‍රාවකයෝ මෙහෙම තමයි ඉඳැත්තේ. මාව දකින්නකොට බුද්ධ ශාසනය ඒකට පේන්න ඕනේ. මහා සංඝරත්නය ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ, පේන්න ඕනේ. එහෙනම් ඒ තරම් ලස්සන මානකමක් මා තුළ තියෙන්න ඕනේ. ඒකට සීලය බැබලෙන්න ඕනේ. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අඩුපාඩු නිවැරදි කරගන්න. විවේක ගන්න. සාදු සාදු අනුමෝදා අනුමෝදිත කමාමි කමිතප්පං කමාමි කමාමි තබ්බං සුවපත් වේවා විදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා ඔබ වහන්සේලා සියලු දෙනාටම මම සංසාරේ එකතු කරපු සියලුම පින් කුසල් නිතරම අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් කරන්නේ නින්දට කලින් වෙන මොකටවත් නෙමෙයි. මගේ අවවාද අනුශාසනා කමටහන් ගන්න සියලු ශ්‍රාවකයෝ මට කලින් පිළිගම් පාන්න ඕනේ. ඒක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. සෑයට දර මම එකතු කරන්න ඕනේ. මාංශකූල දේශනාව මම කරන්න ඕනේ. ඒකට සුදුසු වෙන ලෙස මේ මානකම තපස්කම සිදු කරන්න. විතරම ඒක සිහි කරන්න. මට පස්සේ රැඳෙන්න කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා. මට ඉස්සර වෙන්න. තෙරුවන් සරණයි.